සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සබ්බ මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා මේ ජීවිතය සකස් කරගෙන සතර සූපත් කරගන්න ඕනේ සතර නැවත දුක් විඳින්නේ නැති තත්වයකට අපේ సంతානපත් කරගන්න ඕනේ ඒ වගේම සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට අපේ මේ සියලු වෑයම උතුම් නිවනින් සැනසෙන්නට යයි කියලා අදිෂ්ඨාන ඇති කරගන්න ඕනේ. ඉතින් එවැනි බලාපොරොත්තුවක් එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන මේ පින්වන්ත පිරිස අපි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී මම හැමදාම මතක් කරනවා වගේ මේ දිනවල අපි පරිණිරාණ සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කිපයක් සිද්ධ කරන්නේ අපිට මේ බුදුරජාන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති කර ගැනීම සඳහා විතරක් නෙවෙයි ඒ සූත්‍ර ධර්මයේ ඊට වටින ධර්ම කරුණු තියෙන නිසා අපේ ජීවිතයට එකතු කරගත හැකි ප්‍රායෝගිකව එකතු කරගත හැකි. ඉතින් අපි ඊයේ දවසේ වෙනකොට සාකච්ඡා කරේ නාලන්දාවට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරික අඹවනයේ වාසය කරනකොට සරියුත් සරියුත් මහරහතන් වහන්සේගේ සිංහනාදය පිළිබඳ බුදුරජාන් වහන්සේ ගැන මම මෙච්චර ප්‍රසන්න ස්වභාවය ප්‍රසන්න හැඟීමක් මට තියෙනවා කියලා ඒ පරිනිර්වාණ ආසන්න කාලයේදී බුදුරජාන් වහන්සේ ගැන තිබෙන ප්‍රසන්න හැඟීම පිළිබඳව වෙන අතීත වර්තමාන අනාගත වශයෙන් වෙන කිසිම මිනිසෙක් දෙවියෙක් බ්‍රාහමණයෙක් ඒ අවබෝධයට සම කරන්නේ නැත අසම සමයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ කරපු ප්‍රකාශයත් එක්ක අපේ ජීවිතයට එකතු කරගන්න ආකාරය ගැන අපි සාකච්ඡා කරා. අපි එද නාලන්දා නුවර නාලන්දාවේ පාවාරි කම්පවණේ වැඩ වාසය කරපු බුදුරජාණන් වහන්සේ ඊළඟට වඩින්නේ පළොල්ගමට අපි අහලා තින්නේ පාටලි ග්‍රාමය කියලා. පාටලි ග්‍රාමයට වැඩම කරනවා. පාටලි ග්‍රාමයට වැඩම කරලා එහි පාටලි ග්‍රාමයේ වැසියන් බුදුරජාණන් වහන්සේට ආවාසයක් පූජා කරනවා. ආවාසයක් පූජා කරපම ඒ ආවාසයේ පූජාව බාර අරගෙන ඒ එක මැදින් තිබ්බ කනුව හේතුවෙන් ඒ ආවාසයේ පහන් පත්තු කරලා ඒ කනුවට පිට දීලා බුදුරජාන් වහන්සේ වැඩ හිටියා කියලා පරිණාම සූත්‍රයේ සඳහන් වෙනවා. මේ පාටලි ග්‍රාමයේ මිනිසුන් අරමුණු කරගෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ අපි කලින් මතක් කරා වගේ ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී වශයෙන් ඒ ධර්මය හැම තැනකම දිවෙන් මුළු දඹදිව තලයේම දේශනා කරපු ඒ ධර්මයේ දේශනා ඒ දැහැමි කතාවල් කියලා සඳහන් කරලා තියෙන ඒ ධර්මයේ දේශනා කරන්න මත්තෙන් පාටිලි ගමේදී අපිට බොහෝම වටින කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි සීල විපත්‍ය, දුස්සීලයාගේ සීල විපත්‍ය පිළිබඳව. සහ සීල සම්පන්නයාගේ සීල සම්පත්තිය පිළිබඳව. හරිද? ඉතින් මේ ටික අපිට අපි තේරුම් ගත යුතු තියෙනවා අපේ ජීවිතයට එකතු කරගන්න වුණා වෙලා තියෙනවා. දුස්සීලව කටයුතු කරන කෙනාට එයාට ඇති වෙන විපත්ති මොනවද කියලා. දුස්සීලව කටයුතු කරන කෙනාට ඇති වෙන පළවෙනි විපත්තිය විදිහට පින්වත් මේ සඳහන් කරලා තියෙන්නේ පමාදි කරනං මහතින් භෝගචානින් නිගච්ඡති. මේ ප්‍රමාදයේ හින්දා බොහෝ භෝගස්කන්ධයන්ගේ ඉපදීම සිද්ධ වෙන්නේ නැහැ ඒවා නැතිලා යනවා. ප්‍රමාදයේ හින්දා කියලා. දැන් අපි හොඳට තේරුම් ගන්න මොකද්ද මේ ප්‍රමාදය සහ කොහොමද මේවා වෙන්නේ කියලා. බොහෝ භෝගස්කන්ධයන්ගේ හානි සිදෙන කියන්නේ බොහෝ Tamanට ලැබිලා තියෙන ලාභ නැති වෙලා යනවා. බලන්න මේක සමාජයේ වුණ තරම් තියෙනවද නැද්ද කියලා පේන්න දුස්සීලයාගේ සීල විපත්තිය හින්දා. දුස්සීලයට ඇති වෙන සීල විපත්තිය ඒක. ඒ කියන්නේ පළවෙනි එක තමයි මේ ප්‍රමා ප්‍රමාදයේ හින්දා. හරිද? ප්‍රමාදීකරණං කියලා කියන්නේ ප්‍රමා ප්‍රමාද වීම ප්‍රමාද කරණය වීම හින්දා වෙන විපත්තිය. මොකද්ද ප්‍රමාදය? අපි කියනව නේද? කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතා. නේද? කායෙන් වචනයෙන් සිතෙන් ප්‍රමාදයේ හින්දා මගේ අතින් සිද්ධ වුණ වැරද්දක් කියලා. මොකක්ද දන්නේ ප්‍රමාදය? නේද? ඒක ගැන අපි හොඳට තේරුම් අරගත්තාම අපිට සීලයෙන් ලැබෙන ලාභය හොඳට තේරෙනවා. දවස ගානේ අපි කියන එකක් නේ ඔක. නේද? පින්නොත් මේ ගෙදරක තියෙන මොකක් හරි උපකරණයක් අපි හිතමු. හරි මේ උපකරණය අඩාල වෙලා. මේ උපකරණය වැඩ කරන්නේ නැහැ. අපි හිතමුකෝ මොනවා හරි උපකරණයක් තියෙනවා ගෙදර ඒක වැඩ කරන්නේ නැහැ. ඒක හදාගත්තොත් වැඩ කරනවා. හදිස්සියක් වෙලා අපිට ඒ උපකරණය ඕන වෙනව වැඩක් කරගන්න. එතකොට දැන් වෙන කොහෙන් හරි හොයන්න වෙනවා. ඇයි හොයන්නුනේ? වෙලාව වෙනකොට හරියටම මේ වුමනා වෙන වෙලාව වෙනකොට අරක හදාගෙන තියාගත්තේ නෑ. මොකද ඒ හදන්න පරක් වුණා. හදන්න ප්‍රමාද වුණා. නේද? හදන්න ප්‍රමාද වුණා. හදන්න ප්‍රමාද වුණා. හදන්න ප්‍රමාද වුණා නම් අවශ්‍ය වෙලාවට වැඩේ ගන්න බෑ. නේද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා කියලා අහන්නේ නේද? ඒ වෙලාවට නැත්තම් වැඩ නැහැ. එතකොට අපේ සිත්වල උපදින කෙලෙස් ධර්මයන් ඉපදුනහමයි සිල් කැඩෙන්නේ. කෙලෙස් ධර්මයන් ඒ කියන්නේ ඒවා කර්මපත දක්වාම නැත්තම් විතික්‍රමන මට්ටමටම යන මට්ටමටම ගියොත් තමයි සිල් කැඩෙන්නේ. එහෙනම් නිකන් තරහක් ගියාට කාටවත් ගහන්නේවත් මිනිස්සෙක් මරන්න යන්නේ නැහැ නේ. ඒක ක්‍රියාත්මක භාවයටම නැගුණොත් තමයි ඒක වෙන්නේ. නේද? නිකන් මොන හරි දෙයක් ගැන ආසයි පිච්ච ගමන් මේ ළඟ තියෙන දේක් හොරකම් කරන් යන්නේ නැහැ නේද? ඒක ඉවස ගන්න බැරි මට්ටමට ගියොත් තමයි ඒ කියන්නේ ලොකු වුණොත් තමයි මේ අකුසලය හොරකම වෙන්නේ. කාමයේ වර්ධව හැසිරීම වෙන්නේ ඒක ලොකු වුණොත් එහෙම අකුසල. එතකොට කර්මපත් සිද්ධ වෙනවා බොහෝ ලොකු අකුසල් සිද්ධ වෙනවා. ඒකත් එක්ක යාට බොහෝ විපාක ලැබෙනවා. එතකොට අන්න ඒ ක්‍රියාත්මක භාවයට යන යන තත්ත්වයට යනකම්ම මේක එහෙම යන්නේ නැති වෙන්න හදාගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සිල් කැඩෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න අපේ හිත සකස් කරන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් සිල් කැඩෙන මට්ටම කියන්නේ අර නරක වෙච්ච උපකරණය වගේ. නේද? වැඩ කරන්නේ නැති උපකරණය වගේ. එතකොට ඒ අදාළ වෙලාව කියලා කියන්නේ සිල් කැඩෙන ආකාරයට කෙලස් වැඩි වෙනකොට මේ බාහිර ලෝකේ ඉන්නකොට එක්ක තරහා ගිහිල්ලා හරි එක්ක රාගාදී කෙලස් ධර්ම ඉපදිලා එක්ක ලොකු ලෝභයක් ඇති වෙලා සිල් කැඩෙන මට්ටමට හිතන සංසුන් වෙලා සංසුන් වෙලා සංසුන් වෙලා අපි කියන්නේ සීමාව පැනනා කියන්නේ මේ විවස ගන්න බැරි වෙනකොට සිල් කැඩනවා. අන්න ඒ ගානට එන මට්ටමට ආවේ ඇයි? යම් කෙනෙක්ගේ සීලය කැඩුණා නම් ඒ මට්ටමට ආවේ ඇයි? සිත හදාගන්න අන්න හරි තරක් වුණා. ඒක ප්‍රමාද වුණා. සීලය කැඩෙන මට්ටමට මගේ අකුසලය නැගෙන්නේ නැති වෙන්න හිත සකස් කරගන්න මං පරක් වුණා. ප්‍රමාද වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුල මම ඒවා වර්ධනය කරගන්න අවශ්‍ය කරන தත්වෙට මගේ හිත සකස් කරගන්න ඒ පිරිවෙත වර්ධනය කරගන්න මම පරක් වුණා. සමාදුණා. ඒකින්ද තමයි මගේ දැන් සිල් ගන්නේ. නේද? වැස්සක් වහිනවා. වහලේ තෙමෙනවා. කට්ටිය කිව්වා පුළුවන් තරම් මේක හදලා දාන්න කියලා. දැන් තෙමෙනවා තෙමෙනවා තෙමෙනවා ඉවරක් නැහැ. මොකද ප්‍රශ්නේ වුණේ මොකද? මං හදන්න හිටියේ හැබැයි මං ප්‍රමාද වුණා. දැන් වැස්ස පෑවුවා. දැන් තේරෙන්නේ නැහැ නේද? දැන් හදන්න ඕනේ නැහැ නේද? දැන් වැස්ස පෑවුවා. දැන් තේරෙන්නේ නැහැ. ඉතින් වහින ඕනේ නේද? දැන් හදන්න ඕනද ආය? ඕනද? ඕනේ. ඇයි? ආය වහිනවා කියලා දන්නවනේ. ඒ වගේ තරහා ගිහිල්ලා හරි රාගාදී කෙලස් ධර්ම ඉස්මතු වෙලා හරි මගේ සිතේ කෙලස් වැක් කරනවා අර වහලෙන් වතුර වැක් කරනවා වගේ. අර කෙලස් වැඩි වුණා. වැඩිලා ක්‍රියාත්මක භාවයට ගියා. වැරද්දක් වුණා. කාට හරි බෑන්නා, ගැහුවා. එහෙම වුණා. දැන් නැහැ. දැන් මට හිතෙන්නේ මොකද අපරාධ මම ඒක කරේ. ආයෙ නම් කවදාකවත් කරන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. නේද? නමුත් වැඩ තියනවද නැද්ද එහෙනම් කරගන්න. මොකද්ද? ආයෙ තරහ ගියොත් මොකද වෙන්නේ? ආයෙ තරහ ගියොත් මොකද වෙන්නේ? ඒකම වෙනවද නැද්ද? ආයෙ ඒක වෙන්න ඉස්සෙල්ලා හිත හදන්න ඕනද නැද්ද? ආයෙ එකම වෙන්න ඉස්සෙල්ලා හදන්න ඕනද නැද්ද? අන්න පින්නන් මේ වැරද්දක් වුණා නම් අපි අතින් අපි හැම වෙලෙම බලන්න ඕන ආයෙ ඒ වැරද්ද වෙන්නේ නැති වෙන්න හිත හදන්න. ඔන්න ඔය තීරණයම අපි හැම වෙලෙම මොකද කරන්නේ? මේ දැඩි අදිස්ථානයක් ගන්නවා. ඉන්නකෝ මං ආයෙ කරන්නේ. ඉන්නකෝ මං ආයෙ කරන්නේ. ඉන්නකෝ මං ආයෙ කරන්නේ කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ඒකම ඒක මේකම කරනවද වෙනවද? ආයෙ එකම වෙනවා. නේද? ඊට පස්සේ තා හිතාගෙන බලන්නකො මේ සැරෙත් උනානේ බලා ගන්නකො මං ආයෙනම් කරන්නේ නැහැ කියලා. නේද? ඊට පස්සේ ආයෙ එක වෙනවා. ආයෙ එක වෙනවා. ඉතින් එතන එතනයි අපිට වැරදිච්ච තැන. හරි. එහෙනම් මගේ අතින් වැරදුනේ ප්‍රමාදයෙන් හින්දායි කියලා අපිට හැම වෙලේම සිහිය තියෙන්න ඕනේ. හිත හදාගන්න පරක් වෙච්ච හින්දා. නැතුව මේ අදිෂ්ඨානය විතරක් කරගෙන ආයෙ කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ආයෙ අර නේද? ආයෙ වහිනකොට ආයෙ තෙමෙනවා වගේ ආය තරහ ඇති වෙනකොට ආය ක්‍රෝධය ඇති වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට ආයතරයක් අරකම වෙනවා. ඒකනේ එකම වැරද්ද අපි කීපතාවක් කරන්නේ. දැනගෙනම කරන මට්ටමට එන්නේ ඒකනේ. එහෙනම් අපි කාගේ හරි හිතරි දෙන්න හොඳට බැනලා නේද? පස්සේ දුක හිතිලා හිතනවා ආය නම කවදාහක් බයින්නේ නැහැ. ආය නම හිතරි ඉද්දන්නෙම නැහැ කියලා හිතනවා. ඊට පස්සේ රිද්දුවේම නැද්ද? ආය රිද්දවනවා. ඇයි ඒ තරහ ගියලාට වංග කරන්නේ? කෙලෙස් ප්‍රස්වභාවය. එහෙනම් අන්නේ තරහ නොයන විදිහට අපි දැනගන්න ඕන අපිට තේරෙන්න ඕනේ මේකට ලෝභ දේශ මොහ ඇති වුණොත් ආය ක්‍රියාත්මක භාවයට යනවා. ඉතින් හැමදාම එහෙම පිරිසිදු කර කර පිරිසිදු කර කර පිරිසිදු කර කර අපි වීරියෙන් මේ හිත හැදුවොත් කොහෙ ගිහින් නවතිද? නේද? තරහ නවත්ත ගන්න ඕන වෙනකොට මෛත්‍රිය ඕන වෙනවා. තරහ නවත්ත ගන්න ඕනට අනාත්මය ඕන වෙනවා. ඒ වගේ එක එක එක එක ධර්ම කරුණු වලින් පෝෂණය කරගන්න නේද කුසල වඩන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක කරගෙන යන ක්‍රමවේදය ධර්මයේ තියෙනවා. ඉතින් එතකොට ඒව දන්න අය දන්නවා මට මේක හදාගන්න බරක් වුණා. ඒකින්ද මගේ අතින් නොයේකුත් සීලයක් කණ්ඩණය වුණා. සීල් කැඩෙන වාරයක් වාරයක් ගානේ සමාදන් වෙන්නේ නැත්නම් මොකද කරන්න ඕන? ඒ සීලය කැඩෙන්න හේතු හොය හොය හේතු හොය ආයේ ඒක නොවන විදිහට සකස් කරගන්න මතක තියාගන්න ඕන. පුළුවන් වෙද්දී දන්නව මතක තියාගන්න. හ්ම්. ඒකත් අහගෙන අමතක වෙලා යනවා. එහෙම බෑ. මතක තියාගන්න ඕනේ කාම මෙන්න මෙහෙම කතාවක් කිව්වහම දුන්නේ මං කියන එක සාධාරණද නැද්ද? මම ඔය කිව්ව කාරණාව කිව්ව ක්‍රමයේ සාධාරණ ක්‍රමයක්ද නැද්ද? ඊටා සාධාරණද නැද්ද? ඊටාම සාධාරණ ක්‍රමවේදයක් නැත්නම් අපිට කවදාකවත් සීල විපත්තියෙන් අයින් වෙන්න හම්බෙන්නේ නැහැ. නේද? සීල් කැඩෙන මට්ටමට ආපුවාම බලන්න මම දන්න එක පුද්ගලෙක් හිටියා. එයාට මම හිතන්නේ ඒ කාලේ දැන් අවුරුදු 20කට පස්සේ ලංකාවේ තිබ්බ හොඳම වාහනය තිබ්බ කෙනෙක්. හොඳම වාහන ඉතාමත් කලාතුරකින් ගෙන්නන්න පුළුවන් ලොකුම වටිනාකමකින් යුත් වාහනයක් තිබ්බ කෙනෙක්. හැබැයි මගේ වැරදි දෙකක් තිබ්බා. හරිද? තුන්වෙනි සිල්පදේ සහ පස්වෙනි සිල්පදේ. කියලා දෙකම මෙයා අතින් හැම වෙලේම කැඩෙනවා. හරිද? දන්නවද මෙයාට අන්තිමට උනේ හાર્ඩ්වෙයාර් එකක බඩුසන්. වැඩි කාලයක් ගියේ නැහැ. ඒ මෙයා හිතුවේ සම්පූර්ණයෙන් මෙයාගේ අතේ මේ කරකින මුදල් එයාගේ මුදල් කියලා. ඉතින් හිතේ හැටියට කටයුතු කරා හිතේ හැටියට දුස්සීලකම් වල යෙදුනා අන්තිමට මුළු තමන්ගේ සන්තකයේ තිබ්බ ඉඩම් කඩම් හිටන් විකුණලා තමයි ණය ගෙවන්න උනේ අන්තිමට මොකද උනේ පාරටම වැටුණා හ්ම් ඇයි මේ දුස්සීලකම් හින්දා ප්‍රමාදයේ හින්දා සියලු භෝගස්කන්ධය විනාශ වෙනවා කෙනෙකුට හිතන්න පුළුවන් හොරකම් කරන මිනිස්සු ඉක්මනට දිනුන වෙනවද කියලා දැකලා තියෙනවද වෙන වැඩ නේද? ස්ථාවර නෑ ඒවා නේද? ඒක පාටම ඔක්කොම වැටෙනවා. පෙර අපිදම කවුරු හරි මැරෙනකම්ම එහෙම හිටියා කියලා අපි හිතමු. එතකොටත් අපිට හිතෙනවා අපේ තියෙන වැරදි දෘෂ්ටිය හින්දා හිතෙනවා අප්පෝ ඒ කට්ටියම දිගටම ඉන්නේ කියලා හොඳට. නමුත් අපිට නැද්ද අන්න එහෙම හිතෙනවා නම් අපි නේද? වැරදි දෘෂ්ටිය මොකක්ද වැරදි දෘෂ්ටිය? පෙර භවයක් ඊළඟ භවයක් ගැන දන්නේ නැතුවයි ඒ කතා කරන්නේ. පෙර භවයේ බොහෝ පින් කරගත් අය ඉන්නවා. ඒ කටට මේ භවයේ පව් කරන පව් පරිසම්පෙන්න වෙලාවක් නෑ. හැබැයි පොලිමේ ඉන්නවා. <laughs> පොලිම තියෙනවා. නේද? හරකක් පිටිපස්සෙ එන කරත් වගේ පොලිම තියෙන තින් ඒකින්ද අපි නිවැරදි දෘෂ්ටියක ඉන්න ඕනේ මේවා කර්මානුරූපව පරිසම්දෙනවාය. එතකොට තින් බොහෝ Tamanට බොහෝ අනුතුරු සිද්ධ වෙනවා බොහෝ රෝග පීඩා ඇති වෙනවා. නේද? නොහිතන විදිහේ වියදම් ගොඩක් එනවා ලොකු ලොකු කරදර එනවා. ඉතින් ඒව ගැන ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒකද බොහෝ භෝගස්කන්ධයන් ගේ හානිය සිද්ධ වෙන ප්‍රමාදයේ හින්දා. ඒක අපි හොඳින් මතක තියාගෙන හැම වෙලේම කොහොමද දැන් ඒක ඊට පස්සේ සීලයක් කරන මధుරෙක් හරි මරනොත් මොකද? කොහොමද හිතන්න ඕනේ? මගේ ප්‍රමාදය. මధుරව මැරුවේ තරහෙන්. මට තරහ ගියාම මේ අහිංසක සතාව හැම මధుරව අහිංසකද දන්නේ නැහැ. නේද? ඕන නැති කතා කියන මේ හාමුදුරුවෝ මధుරවක දහින්ද විදිනව නේද අපිට? නේද? මధుරව දැනගෙන නේද ඉන්නේ අන්න අතන අර මිනිස්සයා ඉන්නවා ඒ පැත්තට යන්න ඕනේ කියලා හොරෙන්ම විදින්න ඕනේ. නේද? මෙයාගේ නම මේකයි එහෙම කියලා ඔක්කොම දැනගෙන දෙන්නේ. ආඩුම තරමේ මිනිස්සෙක් ඉන්නවා කියලා දැනගෙන දෙන්නේ. නෑ නේද? මොකවත් දන්නේ නැති ලේ ඉවට පා වෙලා වගේ එන්නේ. ඇවිල්ලා කොහේ වහනවද? එයා එච්චර දෙයක් දන්නවනම් මට ලොකු අතක් තියෙනවා කියලා දන්නවද දැනගන්න ඕනද නැද්ද? අම්මේ ওই පැත්තට යන්න හොඳ නැහැ. එයාට තියෙනවා මං වගේ සිය ගුණයක් විතර ලොකු අතක්. නේද? ඒක ඇවිල්ලා මේකේ වදිනවා මාව කුඩු වෙනවා කියලා එහෙනම් පැත්ත පලා දෙන්නේ මොකක්ද දන්නවනේ. ඉතින් අහිංසක සත්වයේ සත්තු ඉවට එන්නේ. නේද? ඉවට එනකොට අපි අඳුරේ ඉවට යනවා අපි දන්නේ නැහැ. මේ මෙවට ගිහිලා ඉවරලා මහා භයානක සතෙක්ගේ ඇඟට මෙහෙම අත තියනවාද? අත තියනවා වගේ කරවල යනවා වගේ නේද? ඒ වගේ ඉවට ගිහිල්ලා කොහෙ කොහෙ හිටවත් දන්නේ මේ හමකුල වැහුවා. එතන මොකද්ද කියලා එයා දන්නේ එයා මේක විදිනවා. නේද? හ්ම්. ඉතින් අන්න එහෙම ඒකනේ අර නේද එක්කෙනෙක් මරුවට ඒ ඒ පිටිපස්සේ මෙනවනේ. නේද? එයාට එහෙම එහෙම අදහසක් නැහැ. අපි සරප්පුවක් ගන්නවා මధుර මරණම් කියලා උදුවනවද? නැහැ. කරපොත් එක්ක නම් ඔන්න දුවනවා. ටිකක් හරි පොඩි මනසක් තියෙනවා නේද? උට අනතුරක් තේරෙනක අහිංසක සත්තු වගේක්. මේ ඉතින් මේ සත්තු මරන්නේ නැහැ කියලා තීරණයක් ගත්තට අපේ අතින් මේ සතා මැරුණා නම් අපිට සතත් එක්ක සංසාර ජීවිතයේ මහා දුකටපත් වෙච්ච මේ සතත් එක්ක තරහ ගිහිල්ලා මෙච්චර ලොකු ඇඟක් තියෙන මං මෙච්චර නේද නවත්ත ගන්න නේද සත්තු එන ක්‍රම නවත්ත ගන්න පුළුවන් මම මේකුත් උපක්‍රම තියෙනවා මේ සත්තු වෙන්නේ නැති එක නවත්ත ගන්න. ඒ ඒ මම කරේ මොකද්ද අර දුබල අහිංසක අසරණ තත්ත්වයේ තියෙන ඊළඟ භවයේ මහා ගිනි දැල්වල උපදින්න සමහරද කියන නේද? තියෙන්න තියෙන ඉඩකඩක් තියෙන සතාව කිසි ගන්න නැතුව පට්ට කාලා මරලා දාන. නේද? ඒක ප්‍රමාදයක්ද නැද්ද? සසර ජීවිතය ගැන මතක් වෙන්නේ නැති ප්‍රමාදයක්. ඉතින් අන්න ඒ ප්‍රමාදය දැන්නත් පස්සේ තේරුම් ගන්න මගේ හිතට මේක තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ. ඒක වැටහෙන ආකාරයට මම කරන්න ඕන මෙනෙහි කිරි කරේ නැහැ. කියලා දැනගෙන මදුරුවෙක්වත් මැරෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්නයි. හරි මේ ලෝකේ ජීවත් වෙන මට කිසි අයිතියක් නැහැ තවත් කෙනෙක්ගේ ජීවිතයක් පැහැර ගන්න. හරි මට වගේම ඉඩක් ලබාගෙන එයාත් ඇවිල්ලා තියෙන මදුරු ඉඩක් හොයාගෙන ආවා, මනුස්ස ඉඩක් හොයාගෙන ආවා. නේද? එයාටත් මදුරු ඉඩ ලැබිලා තියෙනවා. ඒකට ඒ ඉඩ පැහැර ගන්න මට කිසි අයිතියක් අයිතියක් නැහැ. ඒක නොකල යුත්තක් කළා වෙනවා. ඒකින්ද අපි නිවැරදිවම ජීවිතයකට යන්න ඕන අවිහිංසාවාදී ජීවිතයකට යන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පව් කරන කෙනාට පින්නත් මේ පාපකෝ කිප්ති සද්දෝ අබ්බුජ්ජති මේ පහත් වූ කීර්ති සද්දයක් පහත් වූ ලාමක කීර්ති සද්දයක් ගොඩනැගෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒක ඒතනේ කීර්තිය කියලා කියන්නේ මේ ලාමක පැත්ත ඒ කියන්නේ නින්දා නින්දා ලැබෙනවා කියන එක. ඒ කියන්නේ යා මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් කියලා ලෝකේ පහත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ වගේ මහා නරක වැඩ කරන කෙනෙක් හොරකම් කරන කෙනෙක් මහා නරක මිනිස්සෙක් කියලා එයාට බොහෝ නිନ୍ଦා අපහාස ලැබෙනවා. මේ නිନ୍ଦා අපහාස ඒවා අපිට පේන්නම තියෙනවා නේද? බොහෝ භෝගස්කන්ධයන් ගෙන් අයින් වෙනවා. ඒ වගේම බොහෝ නිନ୍ଦා අපහාස හැබැයි ඉතින් අපි කල්පනා කරන්න ඕන අපේ සීලය කැඩුනොත් අපේ අතින් අපිට බොහෝ නිന്ദා අපහාස ලබන්න සිද්ධ වෙන නිന്ദා අපහාස ලැබු මිනිස්සුන්ට පාරේ බහැලා යන්න බැරි තත්ත්වයන් පත්ලා අසරණ වෙනවද නැද්ද? මේ සමාජයේ සමහර කීර්ති සහිත බොහෝම හොඳ ජීවිත ගත කරනවා වගේ පෙනිච්ච සමහර අය එක ක්ෂණයක සිද්ධ වෙච්ච වැරද්දක් හින්දා නේද එක මොහොතක සිද්ධ වෙච්ච වැරද්දක් හින්දා නේද බොහෝ අපකීර්තියටපත් වෙනවද නැද්ද එහෙනම් ලාමක කීර්තිය කියලා කිව්වෙ අපකීර්තිය. හරිද? අන්නේ බොහෝ අපකීර්ති ගෝසාවක් නැගෙනවා දුස්සීලයට. ඒක සීලේ හින්දා යට ඇති වෙන විපත්තියක්. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි හරීම කාරණාව කියලා කියන්නේ. හරි. එයාට විසරදව මේ කෙනෙක් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. හරිද? බය නැතුව යන්න පුළුවන්කමක් නැහැ. සැක නැතුව යන්න පුළුවන්කමක් නැත්තේ නෑ. අර එඩිතර භාවයක් නෑ. කෙලින් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර ඒකට කියන්නේ අවිසරදෝ උපසංකමති මංකූ භූතෝ. එයාට මේ නිකන් අර මූණ දෙන්න බෑ කියන්නේ නේද? දැකලා තියෙනවද ඕනම තැනකට ගිහිල්ලා නිකන් නේද ඍජුව කෙලින් සිංහයෝ වගේ ඉන්න මිනිස්සු ඉන්නවා නේද? ඕන තැනකට එළඹෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කාට තමන් නිවැරදි නම්. Taman නිවැරදිව ජීවත් වෙන මිනිස්සු පින්නත් නේ ලොකු පෞෂයකින් ලොකු නිදහසකින් නේද? ඕනම දැන් එතන සඳහන් වෙන්නේ ඒ දවස්වල හිටිය බුදුජාණන් වහන්සේ කාලයේදී නොයෙකුත් බ්‍රාහ්මණයෝ නොයෙකුත් ඉහළ වංශිකයෝ ආදී මිනිස්සු හිටියා. ඒ ඕනම කෙනෙක් ළඟට බයක් නැතුව, සැකයක් නැතුව, තැති ගැනීමක් නැතුව එළබිලා නේද? විසරදව එළබෙන්න පුළුවන්කම තියෙනවා කියලා මේ කියන්නේ. බියසක නැහැ. සමහර අයට අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා සමහර අයට තැනකට ගිහලා කතා කරන්න බෑ. හැකිලෙන ගත් තියෙනවා. හ්ම්. කෙලින් මූණ දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ මොකද තමන්ගේ සීලයෙන් එන ඇතුළාන්ත චෝදනාව. තමන් සීලවන්තව කටයුතු කරනකොට එහෙම වෙන්නේ නෑ. එදිතරව යන්න පුළුවන්කමක් තියෙනවා. හරි? එදිතරව යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ ඒක ඒ විතරකම අත්විඳින්න ඕනේ අපි. අපි සීලවන්තව ඉඳලා ඒ විතරකම අත්විඳින්න. හරිද? බලන්න. බලන්න අත්හදා බලන්න. Taman හොඳට සීලවන්තව ජීවිතය ගෙවලා ඕන තැන කතා කරන්න පුළුවන්. ඕන තැනක. නේද? කවුරු හරි මොන චෝදනාවක් කරත් හරි කමන්නේ නැහැ. හරි චෝදනාවක් කරා මට මට සීලෙන් චෝදනා කරා මම නැත්තම් මම මම වැරදි වැඩ කරන ස්ත්‍රියක් කියලා මම වැරදි වැඩ කරන පුරුෂයෙක් කියලා කවුරු හරි මට කිව්වා. හරි. පුළුවන් ඔප්පු කරන්න. නේද? හ්ම් පුළුවන් නම් කියන්න. මාත්‍රයක් කියන්න බලන්න පුළුවන් නම්. කියලා කතා කරන්න පුළුවන් නම්. නේද? එහෙම සීලයක් වැඩිමත් එයා සීලයක් වැඩිමකට සූදානම් වීමක් ගැන හා පුළුවන් නම් කියන්න බලන්න. කියලා කතා කරන්න පුළුවන් නම්. ඒත් එක්ක ඇති වෙන්නේ මොකද්ද? තමන්ගේ පෞරුෂය. අපේ දරුවන්ට මොකද අපි කරන්න ඕනේ එතකොට? නේද? ඒකට ඒකේ පෞරුෂය වර්ධනය කරවන්න ඕනේ. ඒක ටික සිහිය වර්ධනය කරවන්න ඕනේ. ඒක ටික වීරිය වර්ධනය කරවන්න ඕනේ. ඒක ටික අධිෂ්ඨානය වර්ධනය කරවන්න ඕනේ. හ්ම්. ශිෂ්‍යත් හරි පාස් කරන්න නම් යුගෝ වුණද නැද්ද? නේද? හ්ම්. එතකොට එතකොට ළමයින්ගේ පෞෂ්‍ය වර්ධනය කරන්න ළමයින්ට මොකද කරන්න ඕන? ළමයින්ව සීලයෙන් පෝෂණය කරවන්න ඕන. ඒ සඳහා ඒ සඳහා ළමයින්ව හදන්න තියෙන එකම ක්‍රමේ වටිනම ක්‍රමය මොකද්ද? ළමයා හැම වෙලේම ඔන්න එක ළමෙක් කුයි තාත්තා කෙනෙක් ගියාව ඇවිල්ලා අර කොක් වැඳුමෙන් අඳලා ගියා එක දවසක්. හරිද? ගන්නවනේ කොක් වැඳුම ආයෙ කොහොම විස්තර කරන්නේ නැහැ. කොකා මාළු වලනවා වගේ කකුල් දෙක කෙලින් නේද? තාත්තා වැඳේ කොයි විදිහටද ළමයා ඒ විදිහටමයි වඳින්නේ. තවත් ළමයෙකුයි තාත්තකුයි ආවා. හැබැයි සීයත් එක්ක සීයත් එක්ක ආපු මේ ළමයා මම බලාගෙන දැන් වඳින්නේ කොහොමද? මේ මගේ දිහා බලාගෙන මේ වඳින්නේ. බෙල්ල කඩාගෙන සීයා දිහා බලන්නේ. එයා කරන්නේ මොකද්ද? ඒ විදිහටම කරනවා. එහෙනම් ළමයින්ව සීලය සමාදන් කරවන්න නම් ඒ කට්ටියට සීල් සමාදන් කරන සීලේ ආදීනව සීලේ කැඩීමේ ආදීනව ඒක රැකීමේ ආනිසංස එහෙම කියලා දීලා ඉස්සෙල්ලාම සීල් රකින්න පුළුවන් වෙන්නේ නෑ මොකද කරන්න බෑ දෙමාපියෝ ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ දෙමාපියෝ ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ දෙමව්පියන්ගේ පැත්තෙන් තාත්තා මදුරුවෙක්වත් මරන්නේ නැහැ කියලා දකින්නට පුතා මරන්නේ නැහැ බලන්නපා. හරි. තාත්තටේ පෞෂය එන්න ඕනේ නේද? සමහර දරුවෝ තමන්ගේ පියතුමා ගැන පුදුම ආඩම්බරයෙන් කතා කරනවා. තමන්ගේ මවතුමිය ගැන පුදුම ආඩම්බරයෙන් කතා කරනවා. ඒ ආඩම්බරයක් ලැබුණේ ඒ කට්ටියගේ නිවැරදි ජීවිතය. එතකොට මේ අපි හැමෝම හිතන්න ඕනේ මේ අය. නේද? මම මගේ දරුවන්ට ආඩම්බර වෙන්න ඕනේ විදිහට ජීවත් වෙන්න ඕනේ. මම සීයා කෙනෙක් විදිහට ආච්චි කෙනෙක් විදිහට මගේ මුණුපුරන්ට මගේ දරුවන්ට ආඩම්බර වෙන විදිහට ජීවිතය ගෙවන්න ඕනේ. මම හැන්දෑ කාලේ වෙනකොට ලොකු පෞෂයක් ගොඩනැගිලා තියෙන්න ඕන. ඕන තරකට එළඹිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද මේ තනත්තා සියලු දේ අතහැරලා දැන් මම අතීතයේදී මොනවා හරි අඩුම ගානේ මත්පැන් හරි පානය කරා නම් ඒවා බව ඔක්කොම අයින් කරලා දාලා මේ අල්පේච්ඡ ජීවිතයකට වැටෙන හැටි තරුණ පුතාට තේරෙන්න ඕනේ. එතකොට එයාගේ හිතට එනවා මමත් අපේ තාත්තා වගේ වෙන්න ඕනේ. නේද? අන්තිම කාලය වෙනකොට එයා ඔක්කොම අතහැරියා. එයා පුදුම නිදහසකින් ජීවත් වුණා. එයා මොකුත් අල්ලගෙන හිටියේ නෑ. එයාගේ ජීවිතය වෙන්න මෙහෙමයි කියලා තරුණ ළමයාට ලොකු හැඟීමක් ඇති වෙනවා. මම මගේ තාත්තා වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම වෙන්න නම් ඒ වගේ පෞරුෂයක් ළමයින්ට හැදෙන්න නම් ළමයි ඉදිරියේ පෞරුෂයක් තියෙන්න නම් ළමයි ඉස්සරහා ළමයින්ට මුණ දෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න නම් සීල නේද? ඕනෝ කෙනෙක් ඉදිරියට යන්න බය නැතුව සැක නැතුව විසරදව එළවෙන්න පුළුවන්කම තියෙන්නේ සීලය ආරක්ෂා කරන කෙනාටයි. ඉතින් ඒක තමයි තුන්වෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි සීලය රකින්න කෙනා මුලාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙනවා කියලා. හරි. සීලය රකින්න සීලය කඩන කෙනා මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියන එක. ඒ කොහොමද ඒක වෙන්නේ? හරි. මේ බලන්න ආචින්න කර්මය අපි දන්නවා මරණයට ඉස්සෙල්ලාම මරණයේදී ඊළඟ භවයට බලපාන ඍජුවම් බලපාන්නේ අනන්තරිය පාප කර්මය කියලා. ආනන්තරිය කර්ම කියලා. ආනන්තරිය පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒ මොනවද? ධ්‍යාන බල. යම් කිසි කෙනෙක් ධ්‍යාන බලයක් වර්ධනය කරගෙන තියෙනවා නම් යම් කිසි කෙනෙක් එයාට අනිවාර්යයෙන්ම ඒ ආසන්න භවයේදී ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා. යම් කිසි කෙනෙක් අම්මා මරලා තාත්තා මරලා වගේ ආනන්තේ පාප කර්මයක් කරගෙන තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම මේක ප්‍රතිසන් දෙනවා. දැන් ආනන්තේ පාප කර්මයක් කරන්නේ නැත්නම් ඊළඟට හේතු වෙන්නේ ආසන්න කර්මය. මම මේක උඩ කලින් කියලා දීලා තියෙනවා. ඒක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ දැන්. ආසන්න කර්මය කියලා කියන්නේ ආසන්නයේදීම ඇතිවෙන ඒ කියන්නේ මරණ චිත්තවිති පහළ වෙන්න ප්‍රථමයෙන් ඇතිවන්නා වූ චේතනාව. හරිද? මරණ චිත්තවිති ඇති වෙන්න ප්‍රථමයෙන් ඇති වෙන චේතනාවක්. ආසන්න කර්මයක් එළඹ සිටියේ නැත්නම් ඒ කියන්නේ ආසන්න කර්මය එළඹ සිටියත් ඊට වැඩි ප්‍රබලව නැගෙන කර්ම වේගය තමයි ආචින්න කර්මය. ඒක සඳහන් වෙන්නේ නෙළුම් යට තියෙන නෙළුම මඩ යට තියෙන නෙළුම් පොහට්ටුව ඒ මඩෙන් උඩට එනවා වාගේ ඒක උඩට නැగిලා එනවා කියලා. එතකොට අන්න ඒ ආචින්න කර්මය කියලා කියන්නේ පුරුදු පුහුණු කරගත්ත දේවල්. වැඩියෙන් වැඩියෙන් පුරුදු පුහුණු කරගත්ත දේවල්. එතකොට සීලය කඩන කෙනාට වැඩියෙන් පුරුදුලා තියෙන්නේ ලෝභ දේශ, මෝහ. සීලය කඩන කෙනාට වැඩියෙන් පුරුදු වෙලා තියෙන්නේ ලෝභ, දේශ, මෝහ. එතකොට නිබඳව නිබඳව සීල කඩන කෙනා නිබඳව කාමයේ වර්ධව හැසිරෙන කෙනෙක් ඉන්නවනම් ඒ තැනත්තා ඒ සිහියෙන්මයි ඉන්නේ නේද ඒ සිහියෙන්මයි ඉන්නේ එයාට වැඩියෙන්ම තියෙන්නේ එවැනි අදහස් ඉතින් ඒවෙන් එයා හරිය දූෂිත මනසක් ඇති කරගෙන තමයි වාසය කරන්නේ නිබඳව ප්‍රාණඝාත කරන කෙනෙක් ඉන්නවනම් ඒත් එහෙමයි එතකොට මේකට උදාහරණයක් මම දන්න එක්කෙනෙක් හිටියා මේ මොනවද දඩයම් කරන කෙනෙක්. මේ දඩයම් කරන එක්කෙනා එයාගේ අවසාන කාලයේදී එයාව කාමරයකට දාලා වහලා හිටියේ. හරිද? හැමදාම එයාගේ හැම වෙලෙම පොඩ්ඩක් නැත්තම් එයා අර මෝ කෑ ගහනවා වගේ කෑ ගහනවා. හරිද? කාව හරි දැක්කම එකට පයින්නවා. හූරනවා. එහෙනම් කාමරයකට දාලා වහලා තිබ්බේ. දැන් එයාට පිරිත් කියලා හරියයිද? එයාගේ මනසට දැන් මොකුත් එන්නේ නැහැ. මොනවද එන්නේ? පුරුදු කරපොත් පුරුදු කරපු දේවල් එන්නේ. හරිද? මම මේක ආය ආය මතක් කරනවා. මොකද මේක දන්න හැම කෙනෙකුටම කියන්න ඕන හින්දා මතක් කරන්න. හරි. මේ මත්පැන් පානය කරපුවාම එන සිතුවිලි කොයි වගේද? මම කියනවා මේ බලන්න දැනුම එන්නේ සිහිය නැති හැඟීම් වැඩි තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. හරි කාගේ වගේද දැන් මෙහෙම කියන්නේ ආදරයක් ඇති වුණා නම් ඇල්මක් ඇති වුණා නම් ඒක ප්‍රබලයි. හරි? තරහක් ඇති වුණා නම් ඒකත් ප්‍රබලයි. නේද? ඒක පාලනය වෙන්නේ නැහැ. හරියට කාට වගේද? වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. හැබැයි ඒවත් එක පාටම තදින් නැගෙනවා. තිරසන් සත්තුන්ට වගේ. නේද? බලු පැටව දෙන්නේ හොඳට යාලුකමෙන් සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි එක පාටම මෙතන මස් කැල්ලක් දැම්ම මාරාන්තික මාරාන්තික සටනක් එතන නේද? ආය නෙවෙයි දෙන්න කා ගන්නවා ආය නෙවෙයි ජීවිතේට ඕනේ නැහැ වගේ. ආය ටික වෙලාවකින් ආය මම හොඳ ශ්‍රී ලංකාවට ගිහින් අර එදා ඉස්සෙල්ලා කෑවා කියලා වෛරයක් නේද? ඒව නෙවෙයි මොකද එක ෂණයේ එන ආවේග තමයි යාලට තියෙන්නේ. ෂණකේ ආවේග තියෙන්නේ. ඊළඟට දැන් මෙතෙන්ට ආව කියලා හිතන්නකෝ බලපෑටි කට ඒ කියන්නේ කයෙන් කරෙන්න ඕන දේවල් මොනවද මෙතන ඉන්නවා කියලා නේද යාගේ ස්වාමියා. ආ මේ බණ කියනවා හාමුදුරුවෝ මම පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳලා හිමින් ගිහිල්ලා නෑ නෑ නටාගෙන මෙහෙට ඇවිල්ලා දඟලලා කටයුතු කරන. ඒ කියන්නේ කයෙන් කරන දේවල් වල පාලනයක් නැහැ. වචනයෙන් කරන දේවල් වල පාලනයක් නැහැ. ඒතර කවුරු වගේද? නේද? බීට් වෙනත් ඒ වගේමද නැද්ද? එහෙනම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු අයගේ මානසික තත්ත්වය කොයි වගේද? තිරිසන් සත්තුන්ට සමානයි. සමහර අය රැට රැට නේද වයසට යනකොට වාතමාරු කියලා නේද? මගෙන් කාටවත් කරදරයක් නැහැ. මේ ඇඟට ටිකක් හොඳයි කියලා හැමදාම හැන්දෑවට ටිකක් නේද? බොන හැටි නම මම දැකලා තියෙනවා. ඒ කට්ටිය කියනවා. සමහර දරුවෝ හරිද වයසට යනකොට තාත්තට අනේ ඉතින් දැන් ඉතින් ආයේ මොකද ඉතින් වෙන්නේ ඔය කියලාත් ඔය ඔය වැඩේම කරනවා. එතකොට මෙයාට හැමදාම හැන්දෑවට මෙයා මොනවද පුරුදු කරලා තියෙන්නේ? තිරසංසිත්. නේද? තිරසංසිත් පුරුදු කරලා හැන්දෑවට හැමදාම. මැරෙන්න ඉන්න තාත්තට කවුරු හරි දරුවෙක් දෙනවා නම් මත්පැන්. ඒ දරුවා ඒ දාතර මොකද්ද ඒ කරන්නේ? එහෙනම් එහෙනම් කොහොම හරි තිරසනෙක් වෙලාම උපදිනවා. <laughs> තිරසනෙක් වෙලාම උපදිනවා කියලා තමයි අර ටික වක් කරලා දෙන්නේ. මතක තියාගන්න ඕනේ. හරි මේක කියන්න ඕනේ හැමෝටම. ඇයි? ආචින්න කර්මයත් එක්ක සංසන්දනය කරලා බලනකොට පුරුදු කරේ තිරසන් සිත්නා. හ්ම්. මඩයට තිබ්බ නෙළුම් කොටුව වගේ මරණාසන්න කාලේ එනකොට චිත්තවිති පහළ වෙනකොට මොනවද වෙන්නේ? තිරසංගත සිතුවිලි නැగిලා එනවා පුරුදු කරලා තියෙන එකෙන් දා. ඩෝප් පිට එනවා. හරිද? ඒකත් එක්ක අන්තිමට වෙන්නේ එවැනි ඉරණමකටපත් වෙන්න සිද්ධ වෙීමයි. ඒකින්ද නොමුලාව කාලක්‍රියා කරන්න හම්බෙන්නේ නෑ මුලා වෙලාමයි අරක්කු බොන අය නම් මුලා වෙලාමයි මැරෙන්නේ. අය කිසි කතාවක් නෑ. හරිද? ඉතින් ඒකින්ද මේ පණිවිඩය දෙන්න හැමෝටම. මේක බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඇයි මම එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ බල්ල බේර ගන්න ගියේ නෑ. පළුවනාතගාර එහෙම දැම්මද කොහෙවත් අනේ සත්තු වියර ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කොහෙද දේතනාරාමේ නේද පාලුකාරාමේ කොහෙද දැන් තැන් වල තිරසන් සත්තුන්ට උපකාර කරන තැන් එහෙම දාලා තිබ්බද කොහෙවත් තුවාලයක් කරලා තිබ්බොත් නේද ඒ වගේ වෙලාවලදී ඕන තරම් උදව් කරන්න උදව් කරපු අවස්ථා ඇති. ඒ වගේම ඒවා වර්ණනා කරලා තිබුණා. එහෙම තියෙනවා. නමුත් අර සත්තුන් අරගෙන හදන්න එහෙම එකක් ලැස්ති කරේ නැහැ. ඊට වඩා අනුකම්පාව තිබ්බා. අසනීපයක් වුණාම ඒ අසනීපයක් අසනීපයක් වුණාම සලකන එකද හොඳ අසනීපයක් හැදෙන එක වළක්ව ගන්න එකද හොඳ අපිට පුළුවන් නම් කාට හරි අසනීපයක් හැදෙන එක නවත්ත ගන්න හැදුනට පස්සේ සලකනවට වැඩිය හොඳ නැද්ද බුදුරජාණන් වහන්සේත් ඒක තමයි කරන්නේ බල්ලෝ වුණාට පස්සේ බල්ලෝ වුණාට පස්සේ බැල්ලියෝ වුණාට පස්සේ මේ නේද සලකන්න ගියේ නෑ හැබැයි බල්ලෝ වෙන්න ඉන්න බැල්ලියෝ වෙන්න ඉන්න නේද ඒක වෙන්න ඉඩකඩ තියෙන අයට ඒක සිද්ධ වෙන එක නවත්වා ගන්න නේද අවශ්‍ය කරන සියලු උපදෙස් ලබා ගන්නවා. ඒක නේද වෙන්න ඕනේ. සසර ගැන හිතනවා නම් ඒකයි වෙන්න ඕනේ නේද? ඉතින් ඒකින්ද අපිත් මොකද කරන්න ඕනේ? එහා සමානව මේ මත්පැන් වලට එහෙම පත් වෙන අයට පුළුවන් තරම් කියන්න ඕනේ මෙන්න මේක මෙහෙම වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. සෙල්ලම් කියලා මේක හිතන්න එපා. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයයි මේ ධර්මය කියලා අපිට ඒ ගැන මතක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එතකොට මේ ආචින්න කර්මය ගැන දැනගන්න ඕනේ සීලය කඩන කැඩෙන හැම වෙලාවකම අපිට මේව මතක තියෙන්න ඕනේ. හරි? සීලය අපි අතින් කැඩනකොට මතක තියෙන්න ඕනේ මේ සීලය කැඩීම හින්දා මට මාව මුලා වෙලා කාලක්‍රියා කරනවා කියලා. ඊට පස්සේ සඳහන් වෙන්නේ මරණයෙන් පස්සේ අපාය දුක්ගතිය එකටපත් වෙනවා නිරේ උප්පත්ති ලබන්න හේතු වෙනවා කියලා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙනවා සතර අපාය උපදිනවා. තිරසංගත වෙලා උපදිනවා. දැන් මම කිව්වේ තිරසංගත වෙලා උපදිනවා කියලා. പ്രേත භූත අසුර ආදී තැන්වල උපදිනවා. නිර්සත් වෙලා උපදිනවා. ඉතින් කරනකොට තේරෙන්නේ මේක හොඳයි මේක හොඳයි කියලා ඔහේ සීල් කඩාගෙන කඩාගෙන යනවා. නේද? පරම්පරාවකට ඇති වෙනකම් හොරකම් කරනවා. එකට නම් නෙවෙයි. මේ 10කට 15කට හොරකම් කරනවා. කුහකකම් කරනවා. ඊර්ෂ්‍යාකම් කරනවා. ඊටාම නේද? අනිත් අය පාගගෙන කටයුතු කරනවා. එහෙම කටයුතු කරලා අන්තිමට මොකද වෙන්නේ? නේද? වරි ගනවනේ අනේ කරේ තියෙන හැම කෙනාගේම පිටිපස්සේ කවුරුවත් ගණන් ගන්නෑ. කවුරුවත් ගණන් ගන්නෑ. නේද? පාරේ ඉන්න බලපැටියෙක් වෙලා ඉපදුනාට පස්සේ කවුරුවත් ගණන් ගන්නෑ නේද? තැන් ඉලවනවා. නේද? පාරේ යනකොට වතුර ටිකක් දෙන්න කවුරුවත් නෑ. මහා පාරේත් වතුර නෑ වේලිලා යනවා. නේද? පායන කාලවල යනකොට මොකද වෙන්නේ? කොහේවත් වතුර වලක්වත් හොයාගන්න නෑ මේ නගරවල. ඉතින් මොකද වෙන්නේ පුදුමාකාර දුක් ගොඩක් ඉඳගෙන කවුරු හරි කාලායින් කරන පාන්දෙල්ලක් හම්බුනොත් ඒකත් ඉතින් මහා සම්පතක් හම්බුනා වගේ. ඉතින් ඒක ඒකට තොරල්ලන් ඉන්නවා ගොඩක් කට්ටිය. හ්ම් ඉතින් අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ වගේ බොහෝ දුක් සහිත තැන්වල විතරක් නෙවෙයි പ്രേත භූත අසුරාදී තැන්වල උත්පත්ති ලබන්න හේතුවක් වෙනවා. ඒක නම් මේ සීලය ගැන දැඩිව හිතන්න ඕනේ. හ්ම් මිනිස්සෙක් කියලා ඉපදුනත් හරියට දුක් සහිත තැන්වල උපදිනවා. විපාක සහිත තැන්වල උපදිනවා. මේක ලිහිල් කොට ගන්න හොඳ නෑ පින්නත්. සීල් කැඩුවා කියලා අපිට හම්බෙන්නේ නෑ හම්බෙන්නේ නේද? කොහේ සතුටු කරන්න සීල් කඩන්නේ? හිත සතුටු කරන්නයි සීල් කඩන්නේ. නේද? හිත සතුටු කරන්න වෙනත් සීල් කඩන්න නැතුව කරන්න දේවල් තියෙනවා ගොඩක්. ධර්මයේ හදාarna දන්නවා ඊට වැඩිය ගොඩාක් දේවල් තියෙනවා. සීල් රැකීමෙන් ඊට වැඩිය බොහෝ සතුටක් ඇති වෙනවා. සීල් රැකීමෙන් ඇති වෙන සතුටට සාපේක්ෂව සීල් කැඩීමෙන් ඇති වෙන සතුට ඊටාම අල්පී අල්ප මාත්‍රිය සතුටක්. ඉතින් ඒකින්ද අපි මෙන්න මේ සීල විපත්තිය කියන ටික ගැන දැනගන්න ඕනේ. සීල විපත්තිය ගැන දැනගන්න ඕනේ. ඒකට ඒ ගැන අපිට දැනගන්නවා කියලා කියන්නේ මේ ටික අහගත්තේ නැහැ. ওই ටික අහගන්න ඉතින් පරිණාම සූත්‍රයෙන් බලාගන්න තිබ්බ. නේද? දැන් මේ ටික මේ කාරණා පහ කටපාඩම් කරගන්න එක නෙවෙයි අවශ්‍ය කරන්නේ. මොකක්ද අවශ්‍ය කරන්නේ? ඔක මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා හැම වෙලේම Tamanට මේවා මත Tamanගේ මනසින් මතක් වෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ පළොල් ගමේදී මේ පළොල් ගමේ උවසුවසියන්ට දේශනා කරන ඒකේ අනිත් පැත්ත. සිල් රකින්න අයට ලැබෙන ආනිසංසයක්. අරකෙම අනිත් පැත්ත. ඒක පළවෙනි එක අතර තිබුණේ මොකද්ද? භෝගස්කන්ධයන් විනාශ වෙනවා කියලා. සිල් රකින්න නැත්නම්ගේ භෝගස්කන්ධය ආරක්ෂා වෙනවා. හරිද? ඒ කට්ටියට බොහෝ සම්පත් ලැබෙනවා. මේ ජීවිතේ සම්පත් ලැබෙනවා. අනිතකේ සම්පත් හරීම වටින සම්පත් පිරිසුදුයි. නේද? අන්නේ සම්පතෙන් තමයි ධම්මේන ලද්දං සුපසන්න චිත්තං හැමදාම හාමුදුරු කියන්නේ බණ කියන්නේ දානකට ගිහින්. යෝ සීලවා සීලවන්තේසු දදාති දාන ධම්මේන ලද්දං සුපසන්න චිත්තං. ආන් එහෙම තමයි දානේ මහා අනිසංස වෙන්නේ. එතකොට හොරකම් කරපු සල්ලි නම් තියෙන්නේ බැංක් එකේ. නේද? තමන්ගේ account එකේ තියෙන හොරකම් කරපු සල්ලි නම්. වයසට යනකොට දන්නවා මේවා මිශ්‍ර වෙලා තියෙන මේවා එහෙන් මෙහෙන් වලකම් කරලා එහෙන් මෙහෙන් අනුන්ගේ දේවල් කඩා වඩාගෙන එකතු කරගත්ත ඒවා. දැන් ඉතින් දානේ දෙන්නේ කොහොමද? <laughs> දානේ දී ගන්න විදියක් නෑ. දානේ දුන්නට ආනිසංස නෑ. මහා ආනිසංස ලැබෙන්නේ නේද? හ්ම්. ඉතින් ඒකින්ද මේ Tamanට ලැබෙන ලබාගත හැකි පිනක්වත් කරගන්න පුළුවන්කමක් නෑ. ඉතින් බොහෝ සම්පත් පිරිහිලා යනවා. සංසාර ජීවිතෙත් Tamanට බොහෝ සම්පත් ලැබෙන්නේ නැතුව යනවා. මේ වගේ සීල විපත්තියටපත් වෙච්ච සීල සම්පත්තියටපත් වෙච්ච අයට එහෙම නැහැ. එකට හැම වෙලේම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. පිරිසිදු දේවල් තමයි ළඟ තියෙන ලොකු ආඩම්බරයක් තියෙනවා මම නිවැරදි ජීවිතයක් ගත කරා කියලා. ඉතින් ඒ වගේ තමයි දෙවෙනි කාරණාව තමයි ඒ කට්ටියට කිසිම ආකාරයකින් ගැටලුවක් එන්නේ නැහැ. ලෝකේ හැමතැනම අහවලා නම් කතා කරොත් කියන්නේ නැත්තා. ඒ විශ්වාසය ගොඩනගෙනවා. අහවරා නම් කතා කරුවොත් කියන්නේ අර දැන් මොකදුප කියන එකත් සීල කඩාරන්න එකන්නේ නේද? අර මං කිය පහත් ලාමක අපකීර්තියක් ඇති වෙනවා කියලා නේද? ඒව පොදු හැම වෙලෙම කියන අයව දකින්නකොට අනිත් අය මොකද කියන්නේ? ඈතින් එනවා දකින්නකොට. හරියා දැන් ඕන් පෙන්ෂන් ගිහිල්ලා කොක්කකට අහු වුණා වගේ කෝච්චියකට අහු වුණා වගේ නේද? ඔන්න එනවා පැනගමු. මෙයා දන්නේ නැහැ මේ විස්තරේ. මෙයාගේ මොනකට කවුරුවත් කියන්නේ ඒ වුණාට ඈතින් එනකොට හිමින්තරේ මග අරිනවා නේද? මහා ලැජ්ජායි වෙලාවකට සමහර අය මොකද වෙන්නේ? ඒ මග ඇරියත් සමහර අයට මග අරිනවා කියලා තේරෙන්නේ නෑ පාන්න පාන්න පාන්න නෑ නෑ මේක අහන්නකො අහන්නකො ගියාගෙන යනවා නේද? ඉතින් ඒ වගේ ටික කාලයක් යනකොට නේද හරියට අපකීර්ත ඒ පොඩි දෙයකදී පවා අපකීර්ති පැතිරෙනවා පින්නත් නේ. ඉතින් ඒකින්ද Taman සීලය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ටික ටික ටික ටික ලෝකේ කීර්තිය පැතිරෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රදේශෙම කීර්තිය පැතිරෙනවා. රටේම කීර්තිය පැතිරෙනවා මේ සීලවන්තයෙක්, මේ ගුණවන්තයෙක් කියලා. ඊළඟට ඒ සීලවන්තයෙක් ලැබෙන ඊළඟ සම්පත්තිය තමයි පුදුම එඩිතර බවක් ලැබෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. පුදුම එඩිතර බවක් ලැබෙනවා. පුදුම කිසි සැකයක් නැතුව ඕන තැනකට යන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මහා වීරවරයෙක් විදියට, වීර කාන්තාවක් විදියට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉන්න තැන සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. ඕන තැනක කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිතයක් ආරයන්න පුළුවන්කම තියෙනවා. අවසාන කාලයේදී විශේෂයෙන්ම සැනසීමෙන්ම ඉන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ සීලවන්ත පුද්ගලයා මරණයේදී මුලාවටපත් වෙන්නේ මරණයේදී මුලාවටපත් වෙන්නේ ඒක තමයි ඒ ඒ තැනත්තාට ලබාගත හැකි ඊළඟ ලොකුම ලාභය තමයි මරණයේදී මුලාවටපත් වෙන්නේ නෑ ඇයි සීලයෙන් හින්දා එයාගේ හිතේ ප්‍රමෝදය ඇති වෙනවා. නේද? ප්‍රමෝදයෙන් හින්දා ප්‍රීතිය ඇති වෙනවා. මේ නාමකය, රූපකය, කාය චිත්ත දෙක සංසිඳෙනවා. ඉතින් එයාට ඒකෙන් ඇති වෙන ප්‍රීතිය හේතුවෙන් මේ අකුසල් වලට හිත යොමු වෙන්නේ නැහැ. හරියට සීලය අකණ්ඩව, අචිද්දව, අසබලව, අකල්මාසව, මුදිස්ස, විඤ්ඤුප්පසත් ආදී වශයෙන් හරියට සීලය රැකගන්න පුළුවන් වුණොත් ඒ අසුවන් ඵලය දක්වා තමන්ගේ හිත දියුණු තත්ත්වයටපත් වෙනවා සිල් රකින්න කෙනාට. ඉතින් එහෙම තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. ඊළඟට මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. යම් කිසි පුංචි හරි චේතනාවකින්දා වැරදි තැනක ඉපදුනොත් ඒ ආයුෂය බොහෝම අඩුයි. අපි දන්නවනේ ආසන්න කර්මයෙන්ද වැරදි තැනක ඉපදුනවා කියන්නේ කොහොමද? අපි හිතනවා මේක හරි අසාධාරණයක් නේ ආසන්න කර්මය වැරදුනොත් ඔක්කොම ඉවර කියලා නේද? බාහිරට යන්නේ නේද? මනුස්ස ජීවිතවලත් ඉපදිලා මාසයෙන් දෙකෙන් නේද? චුත වෙන අය නේද? නැත්තම් මේ මැරිලා යන අය ඉන්නවද නැද්ද? ඉතින් අන්න ඒ වගේ නරක තැනක ඉපදුනා වුණත් හදිස්සියක් හරි වෙලා මොනවා හරි වැරදීමක් කළා චේතනාවක වැඩි කාලයක් ඒ අවශ්‍ය තියෙන්නේ නෑ ඉක්මනින් සුගතිගාමී වෙනවා. ඉතින් හැම පැත්තකින්ම තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒ ඒ තැනදී ඒ ඒ තැනදී නොඒකුත් ආකාරයට සීල සමාධි ප්‍රඥා ගැන දේශනා කරපු ධර්මය. ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීම කොච්චරනම් වටිනවද? අපි ඊයේ කතා කරා ශ්‍රද්ධාව ගැන. නේද? දැන් එතකොට බුදුරජාන් වහන්සේ මේ ගමින් ගමට වැඩම කරලා පොඩ්ඩක් නේද? පොඩ්ඩක් නේ ලොකු සැලැස්මක් ඇතුව මට තේන්නේ නේද? මේ දේශනාවල් ටික සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි අවසාන වෙනකොට මේ පරිණාම සූත්‍ර දේශනාවේ එන්නෙන් එන්නෙන් අපිට බොහෝ කරුණු සහ ඒ ජීවිතය ජීවත් කරවන්න අවසාන කාලයේදී කකුත්තා නදී ළඟදී අර කලන්තේ දාලා වැටෙන හැටි ඒ වගේ බොහෝ දේවල් අපි සාකච්ඡා කරමු. එතකොට අපිට තේරෙයි අන්තිම මොහොතේ පවා බුදුරජාන් වහන්සේ මොනවද අපිට දුන්න අවවාදය කියලා. හරි ඒ සිද්ධිය සිද්ධ වෙච්ච ආකාරය ගැන අපි තව ටිකක් විස්තර කරමු. මම හිතන්නේ මම ගන්න කාලය ටිකක් දිග වැඩි වගේ එක කාරණයකට ඒකින්ද පරිණාම සුත්‍රය ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න මෙතනින් එහාට මට හිතුණා. නමුත් කෙටියෙන් සාකච්ඡා කරන්න බෑ වගේ. <laughs> බෑ වගේ කියලා හිතන්නේ මේ කාරණා හොඳින් විස්තර කර ගැනීමෙන් අපේ ජීවිතේ ලොකු දේවල් ටිකක් එකතු වෙන බව පේනවා. කොහොම හරි කමන්නේ අපි නිදහසේ නේද සූත්‍රය දිගහරගමු. ඉතින් බොහොම බොහොම පුණ්‍යානුමෝදනා කරනවා මේ මේ ධර්ම දේශනාව තමන්ගේ මේ නිවසවල ඉඳන් ශ්‍රවණය කරන නැත්නම් තේ නිවසවල ඉඳන් ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්නේ මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත පිරිස. ඒකට තමන් බාහුවලය යොදලා හරියම්ප කරගත්ත ධනෙ පහදම් කරලා සකස් කරගත්ත මේ දානය ධර්ම දානය නේද? ඒ දානය මේ අතංගේ නිවසට අරගෙන ආවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු